නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස තතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටියත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බ ධම්මේසු අප්පටියත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස යථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස ශෝක සල්හරණ සූත්‍රය අංගුත්තර පංචක නිපාතය මුණ්ඩරාජ වර්ගය එක්කලක ආයුෂ්මත් නාරද තෙරණෝ පාටලිපුත්‍ර නගරයේහි කුක්කුටාරාමයේහි වාසය කරනසේක. ඒ සමයේහි මුණ්ඩ රජුරු ඒ රජුන්ගේ භද්‍රා නම් වූ ඒ දේවිය ඊටාම ප්‍රිය වූ මනාප වූ දේවිය කාලක්‍රියා කරා මරණයටපත් වුණා. ඒ භද්‍රා දේවිය කාලක්‍රියා කිරීමෙන් පසුව ඒ රජුරු ස්නානය කරන්නේ සුවඳ විලුන් නැගී ගල්වන්නේ බත් කන්නේ නැහැ කර්මාන්තවල යොදවන්නේ රෑ දවල් දෙකෙහි භද්‍රා දේවියගේ සිරුර කෙරෙහි බෙහෙවින්ම මුසපත් වෙමින් ඊටාම ශෝකයටපත් වෙමින් වාසය කරනවා. ඒ මුණ්ඩ රජුන්ට පියකනම් මාණ්ඩාගාර ඇමති හිටියා. කෝෂාරක්ෂක ඇමතියා. ඒ රජු ඒ පියක කියන ඇමතියාට කතා කරලු යහලු පියකය එහෙනම් භද්‍රා දේවියගේ ශරීරය යකඩමුවා තෙල් දෙනක බහා අනෙක් යකඩමුවා තෙල් දෙනකින් වසාලව කියලා කිව්වා යම් පරිදි අපි භද්‍රා දේවියගේ ශරීරය බොහෝ කාලයක් දකින්නම නම් හොඳයි කියලා ඒ ශරීරය යකඩින් කරන ලද දෙනක බහලා තෙල් යොදලා තව යකඩ දෙනකින් වහන්න කියලා කිව්වා. දේවිනියසේ කියලා පියක කියන කෝෂාරක්ෂකයා ඒ මුණ්ඩ රජුන්ට පිළිතුරු දීලා භද්‍රාදීපයේ මල් සිරුර යකඩින් කරන ලද තෙල් දෙනක බහලන අනෙක් යකඩ තෙල් දෙනකින් වහනවා. ඉතින් මේ පියක කෝෂාරක්ෂකයාට අමතියට හිතුණලු මෙන්න මේ විදියට. මේ මුණ්ඩ රජුගේ ප්‍රිය වූ භාර්යාව භද්‍රාදීපිය කලුරිය කළා. දැන් භද්‍රා දේවිය කල්රියක් කලයන් පසුව ඔහු ස්නානය කරන්නේ සුඳ විලුන් ගල්වන්නේ බත් අනුභව කරන්නේ කර්මාන්තයේහි යෙදෙන්නේ යොදවන්නේ නැහැ. රාදවල් දෙකෙහි භද්‍රා දේවියගේ සිරුර කෙරෙහිම ඇලෙමින් මුසපත් වෙමින් වාසය කරනවා. මේ මුණ්ඩ රජු යම් කිසි කෙනෙකුගෙන් ධර්මය අහලා මේ ශෝක උල් දුර්ලනවනා. එහෙම ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි කාවද පයුරුපාසනේ නැත්තම් ආශ්‍රය කරන්න ඉන්නේ කියලා හිතනවා. ඉන්පසුව ඒ පියක ඇමතියට හිතනලු මේ පින්වත් නාරද තෙරණෝ පාටලිපුත්තු නගරයේ කුක්කුටාරාමේ වාසය කරනවා. ඒ පින්වත් නාරද තෙරණෝ පණ්ඩිතයි ව්‍යක්තයි ප්‍රශස්ත බුද්ධි සහිතයි බහුසුතයි චිත්‍රකතිකයි ඊතා කල්යාණ වූ වැටහීම් සහිතයි. මහලුයි. අරහත්. මෙන්න මේ කාරණා වලින් ඒ යසස උස්ස නැගිලා තියෙනවා. ඒ කීර්තිය පැතිරලා තියෙනවා. යම් හේකින් මුණරාජ රජුරු නාර්දිතුන් ආශ්‍රය කරන්න යෙදුනොත් ඒකාන්තයෙන්ම මුණ්ඩ රජු නාර්දිතුන්ගෙන් ධර්මය අහලා ඒ ශෝකහුල් උදුර ගන්නවා ශෝකේ දුරලනවා. මේ පියක ඇමතියා කෝෂාරක්ෂක ඇමතිය ඒ රජුරන්ට ගිහිල්ලා දන්නනවා දෙවියන් වහන්සේ මේ පින්වත් නාරද තෙරණුව පාටලිපුත්‍ර කුකුටාරාමේ වැඩ වාසය කරනවා උන්වහන්සේ පඬිතයි වික්තයි ප්‍රඥාවන් බහුසුතයි චිත්‍ර කතිකයි කල්යාණ වූ වැටහීම් සහිතයි මහලුයි අරහත් ආදී වෘද්ධ භාවයට පත්ලා තියෙන අරහත්ත්වය ලැබලා තියෙන කියලා මේ වගේ කල්යාණ වූ කීර්ති ഘോഷයක් පැතිරලා තියෙනවා. මහරජ ඔබ වහන්සේ පින්වත් නාරතරුන් වහන්සේ ආශ්‍රය කරනවා නම් ඒ ආයුෂ්මත් නාරතරුන් වහන්සේගේ ධර්මය අහලා ශෝකහුල් උදුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මොන් රජුරු කියනවා යහළු පියකය එහෙනම් ආයුෂ්මත් නාරතරුන්ට දන්වන්න මම එනවා කියලා. මම වගේ කෙනෙක් මගේ රටේ ඉන්න ශ්‍රමණෙක් බ්‍රාහමණෙක් ගාවට දන්වන්න නැතුව යන්නේ කොහොමද කියලා කියනවා. එහෙම කියලා ඉතින් පීක කොසාරක්ෂ යමතියා ගිල නාරතරුන් වහන්සේට මේක දන්නනවා. දන්වනවාම නාරතරුන් වහන්සේ යසදානී පීක මුණ්ඩෝ රාජෝ කාලං මඤ්ඤති. එහෙනම් පීක මුණ්ඩ රජු ඒ පැමිණීමට කාලය දැනගන්න කියලා අවසර දෙනවා. පිය කැමැතියා ගිහිල්ලා රජුරවන්ට මේක දන්වනවා. දන්වලා දන්වහම කියනවා එහෙනම් සුදුසු සුදුසු ඊටාම හොඳ යානයන් පිළියෙල කරන්න කියලා. කෝෂාරක්ෂක ඇමතියා ඒ සුදුසු යානයන් භද්‍ර භද්‍ර යානයන් පිළියෙල කරලා මුණ්ඩ රජුට දන්වනවා. දේවයිනි ඔබ වහන්සේ යම් ගමනකට මේ ගමනක් යන්න හිතනවා නම් දැන් ඒකට කාලයයි කියලා. මුණ්ඩ රජුරෝ සුදුසු යානාවලින් ඊටාම් හොඳ යානාවලින් ඊටාම් හොඳ යානාවකට නැගිලා ඊටාම් හොඳ යානා පරිවාර කරගෙන කුක්කුඩාරාම කරා මහා රාජානුභාවයෙන් මහත් වූ රාජානුභාවයෙන් ගමන් කරනවා. ගමන් කරලා යම්තාක් යානෙන් යන්න පුළුවන් දේ තාක් ගිහිල්ලා යානෙන් බැස දෙපයින් ආරාමයට පිවිසෙනවා. මුල් රජුරෝ නාරතරුණන් කරා එළඹිලා නාරතරුණන්ට සකසල වැඳලා එකක් පසක වාඩි වෙනවා. වාඩි වෙලා ඒ එකක් පසක හිඳගත්තේ මුල් රජුට පින්වත් නාරතරුණෝ මෙන්න මේ ධර්ම දේශනා කරනවා. මහරජ ශ්‍රමණේකු හෝ බ්‍රාහ්මණේකු හෝ දෙවියෙකු හෝ මාරේකු හෝ බ්‍රාහ්මණේකු මේ ලෝක කිසිම කෙනෙක් විසින් නොලැබිය හැකි කරුණු පහක් තියෙනවා. කාටවත් මේ කරුණු පහෙන් එකක්වත් ලබන්න බෑ. මොකද්ද? ජරා ධම්මං මා ජීරිති. දිරණ ස්වභාවය ඇති ධර්මතාවය, දිරණ ධර්මතාවය ඇති දෙයක් නොදිරාවා. ඒ කියන්නේ වයසට යන්නේ නැතුව කෙනෙක් ඉන්න හිතනවා නම් ඒ දේ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහමණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට මේ ලෝකේ කිසිම කෙනෙකුට ලබන්න බෑ. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති. ලෙඩවීමක් තියෙනවා නම් ලෙඩ වෙන සුළු බවක් තියෙනවා නම් මා ලෙඩ නොවේවා කියලා කවදාක්වත් එක ලබන්න බෑ. මරණ ධම්මං මා මීයති. මරණ සුළු කෙනෙක් වෙලා ඉඳලා මා නොමරේවා කියලා කවදාක්වත් ලබන්න බෑ. ඛයදම්මං මා කීයති. ක්ෂය වෙන දෙයක් තියෙනවා නම් ඒ ක්ෂය වෙන දේ කෙලසකවත් ක්ෂය නොවේවා කියලා ලැබෙන්නේ නස්සන ධම්මං මා නස්සසීති කියලා නැසෙන දෙයක් තියෙනවා නම් එය නොනැසේවා. මෙන්න මේ කාරණා පහ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහමණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට ලබන්න බෑ. මහරජ මේ ධර්ම ශ්‍රවණය කරලා නැති අසෘතවත් පෘථග්ජනයා ඒ පෘථග්ජනයාටත් ජරා ධර්මයේ දිරනවා. ඒ කියන්නේ දිරන ස්වභාව දෙයක් තියෙනවා නම් ඔහුට ඒ දිරීමකට ලක් වෙනවා. ඔහු දිරුවාම ඔහු ප්‍රත්‍යක්ෂා කරන්නේ නැහැ. ඔහු ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. එතකොට මේ පුද්ගලයා අසෘතවත් පෘථග්ජනයා ප්‍රත්‍යක්ෂා නොකර නිසා නුවණින් සලකලා බලන්නේ නැති නිසා මට මටමයි මේ මේ දේ වුණේ කියලා ඔහුට හිතෙනවා. මේ හැමෝටම වෙන දෙයක් කියලා ඔහුට හිතෙන්නේ නැහැ. සත්‍යයන්ගේ පැමිණීමක් තියෙනවා නම් එන විදිහක් තියෙනවා නම් ඉපදෙන විදිහක් තියෙනවා නම් මෙතනින් පිටවීමක් චුතියක් තියෙනවා නම් ඉපදීමක් තියෙනවා නම් ඒ හැම සත්තුන්ටම මේ ජරා ධර්මය කියන එක පවතිනවා. වයසට යාම කියන එක තියෙනවා. එතන කියන්නේ අසුතත් පොදග්ජනයාට ඒ ජරා ධර්මය දිරනවා. ඒ පුතග්ජනයටත් එහෙම වෙනවා. නමුත් ඔහු මෙසේ ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ නැත්තේ? මටම මේ ජරා ධර්මය දිරනවා නෙමෙයි. ඔහු එහෙම හිතන්නේ මට විතරක් මේක වෙනවා නෙමෙයි කියලා ඔහු හිතන්නේ මේ සියලු සත්‍යයන්ට මේ එන යන මැරෙන උපදින සත්වෝ ඉන්නවනම් මේ සියලු සත්‍යයන්ටම ජරා ධර්මයේ දිරනවා. දිරන දෙයක් තියෙනවා නම් ඒ දිරනවාමයි. වයසට යන දෙයක් තියෙනවනම් වයසට යනවා. ඔහු හිතන්නේ නැහැ මම මේ දැන් මේ වයසට ගියා කියලා ශෝක කරනවා නම් කලාන්ත වෙනවා නම් වචනෙන් කිය කිය හඬනවා නම් පරිදේවනා කරනවා නම් පපුවට අතින් ගගහ අඬනවා නම් විශේෂයෙන් මුලාවට පැමිණෙනවා නම් මට බත් කන්නත් බැරුව යනවා මගේ කයත් දුර්වර්ණ වෙනවා කර්මාන්තය කරන්නත් බැරි වෙනවා මට කර්මා කිසිම කර්මාන්තයක් රැකියාවක් කරන්න බැරි වෙනවා මගේ සතුරු සතුටු වෙනවා. මිත්‍රයෝ නොසතුටු වෙනවා. මගේ සතුරු හොඳ කාරණා. සතුරු සතුටු වෙනවා මං අඬනකොට. මගේ මිත්‍රයෝ නොසතුටු වෙනවා. මේවා ඉදා වැදගත් කරුණු. මෙන්න මෙහෙම ඔහුට හිතෙන්නේ නැහැ. නුවණින් සලකලා බලන්නේ නැහැ ඔහු. ඒ නිසා වයසට යනකොට ඔහු අඬනවා. ඔහු කලාන්ත වෙනවා, පරිදේවනා කරනවා, පපුවට අතින් ගහනවා. විශේෂයෙන් සම්මෝහයට පැමිණෙනවා. මුලාවට පැමිණෙනවා. අසුතවත් පෘථග්ජනයා මේ විස සහිත ශෝක උලින් අනුන් ලබන්නේ ඒ කියන්නේ ඒ විස සහිත ශෝක නැමැති උල ඔහුට ඇනුනහම ඔහු විශේෂයෙන් පෙළෙනවා පීඩාවටපත් වෙනවා මෙන්න මේ විදිහට බනහල නැති පෘථග්ජනය අසෘතවත් පෘථග්ජනයට ව්‍යාධි ධර්මය කරදර කරනවා. ලෙඩ වෙනවා ඔහු. ඉතින් ඔහු ඒ වෙලාවටත් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඔහු ශෝක කරනවා මේ ආකාරයට. මරණ ධර්මයක් ඔහුට මියදෙනවා. ඔහු ඒ වෙලාවට ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ. දිය වෙන දේවල් ක්ෂය ධර්මය ක්ෂය වෙනවා. නස්සන ධර්මයේ නස්සනවා. ඒ කියන්නේ විනාශ වෙන දේ විනාශ වෙනවා. මේ වෙලාවට ඔහු මේ තැන් පහ පහේදීම මේ කාරණා පහේදීම ඔහු ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව ශෝක කරලා පරිදේවනා ඒ කියන්නේ දුක් වෙලා කී කී ආඬලා පපුවට ගගහා ආඬලා විශේෂයෙන් මුලාවට පැමිණෙනවා. ඉතින් මෙන්න මේ විසසහිත උල් පහෙන් වුණාම ඒ බනහල නැති පොතක් ගැනයා විශේෂයෙන් කරදරයටපත් වෙනවා පෙළෙනවා. ඒ වගේම මහරජ මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ජරා ධර්මය දෙනවා. බණ අහලා තියෙන ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ආර්ය ශ්‍රාවකයාට මේ වයසට යෑම කියන එක තියෙනවා. ඔහු මේ ජරා ධර්මය දිරු කල මේ වයසට යන්නේ කර්ණය සිද්ධ වුණාම ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. මට විතරක් නෙමෙයි මේක වෙන්නේ. මේක මරණ ඉපදෙන එන යන හැම සත්වයාටම වෙනවා. මම වයසට යනවා කියලා ඇඬුවොත් මම කලාන්ත වුණොත් එහෙම නැත්නම් මම කෑ ගහ ඇඬුවොත් පපුවට ගගහා ඇඬුවොත් එහෙම විශේෂයෙන් මුලාවට පැමිණුණොත් මට බත් කන්න බැරුව යනවා. මගේ කය දුර්වර්ණ වෙලා යනවා. මට රස්සාව රැකියාව කරන්න බැරි වෙනවා. කර්මාන්ත කරන්න බැරි වෙනවා. මගේ සතුරු සතුරු වෙනවා. මගේ මිත්‍රයෝ අසතුටු වෙනවා. මට හිතවත් යම් පුරුෂයෙක් පුද්ගලයෙක් ඉන්නවනම් ඔහු අසතුටු වෙනවා. ඒ නිසා එහෙම හිතලා ඔහු ශෝක වෙන්නේ නැහැ. ඔහු කලාන්ත වෙන්නෙත් නැහැ. ඔහු පරිදේවනා කරන්නේ නැහැ. කී කී අඬන්නේ නැහැ. පපුවට ගහ අඬන්නේ නැහැ. විශේෂයෙන් මුලාවට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකයා බණහල තින ආර්ය ශ්‍රාවකයා අසුතක් පුතක් පුද්ගලයෙක් තමාම තවනවා කියලා ඒ කියන ශෝක උල ඇනුනහම මොහු ශෝක වෙන්නේ තමාම සංසිද්ධව ගන්නවා. ඒ උල ඔහුට මිසක් නැහැ. ඔහු ඒ උල ගලව ගන්නවා. තමන් විසින්. මෙන්න මේ විදිහට ඔහු ලෙඩ වුණාමත් එහෙම හිතනවා. මරණයටපත් වෙනවා කියන්නේ තමාගේ ඥාතියෙක් හරි කවුරු හරි මරණයටපත් වෙනවත් ඔහු හිතනවා. තමාගේ දෙයක් නැති වුණාම ෂේ ධර්මය. දේවල් අඩු වෙනකොට මගේ ධනෙ අඩු වෙගෙන අඩු වෙගෙන යනවා. ෂේ ධර්මය. ඒ වගේ නැති වෙන දේවල් තියෙනවා නවත්තන්න බෑ. විනාශ වෙන දේවල් තියෙනවා. කින්නට විනාශ වෙනවා. ජලයට විනාශ වෙනවා, ගම් වතුරට විනාශ වෙනවා. ඒ වගේ සුළුසුළුකට විනාශ වෙනවා, භූමිකම්පාවට විනාශ වෙනවා. හොරු නිසා විනාශ වෙනවා. ඒ වගේ විනාශ වෙන දේවල් ඔහුට ස්පර්ශ වුණාම ඔහු ඒවා ශෝක හුල් බවට පත් කරගන්නේ ඒ සංతాපය ඔහුම සංසිද්ධව ගන්නවා ප්‍රත්‍යක්ෂා කරලා මේක මට විතරක් වෙනව නෙමෙයි මේක ඉපදෙන මැරෙන එන යන ඕන සත්‍යයකට වෙනවා. මම මේ දේ ගැන ශෝකයට කලාන්තයට පරිදේවයට පත් වුණොත් එහෙම මට කණ්ඩ හිතෙන්නේත් නැහැ. බත උස්සන් නැතුව යනවා. එනත්තම් මට ආහාර ගන්න බැරි වෙලා මම කුෂභාවයට පත් වෙනවා. මම කෙට්ටු වෙනවා. මට කර්මාන්තය කරන්න බැරි වෙනවා. මගේ සතුරු සතුටු වෙනවා. මගේ මිත්‍රයෝ අසතුටු වෙනවා. එහිඳ මම මෙන්න මේ කාරණයට ශෝක කරන්නේ නැහැ කියලා ඔහු තමා තුළම තමා නිවීමටපත් වෙනවා. තමාම ඔහු නිවා ගන්නවා. ඒ සුතවත් ආශාවකය. මෙහෙම නාරද ස්වාමීන් වහන්සේ පින්වත් නාරද ස්වාමීන් වහන්සේ මෙන්න මේ ධර්ම කාරණාව දේශනා කරලා මෙන්න මේ ગાථා ටිකක් කියනවා. මොනවද? න සෝචනාය පරිදේවනාය අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි සෝචන්ත මේතං දුගිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ සෝකේන්ද පරිදේවනායෙන්ද අල්ප වූ අර්ථයක් නොලැබී හැකි ශෝක කරන්නා වූ පුද්ගලයාට හටගත් දුක් ඇති බව දැනගෙන සතුරු සොම්නසටපත් වෙති මේක විශේෂ කාරණයක්. යතෝචකෝ පඬිතෝ ආපදාසු න වේදති අත්ථවිනිච්ඡඤ්ඤු පච්චත්තිකාස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරම් පුරාණං යම් කලක කාරණා කාරණා විනිශ්චය කරන්න සමර්ථ ඥානයේ තියෙන දක්ෂ වූ පඬිතයා උපද්‍රවේදී නොසැලී ඉන්නවා නම් අන්න එවිට ඔහුගේ සතුරෝ වෙනස් නොවුන ඔහුගේ පැරණි තිබ්බ මුහුණම දැකලා ශෝකයටපත් වෙනවා. සිනාමුසු මුහුණෙන් යම්කිසි කාලයක ඔහු හිටියා නම් ඔහුට යම්කිසි දෙයක් කරදරයක් වුණාම ඒ මුහුණෙන්ම ඔහු ඉන්නවා දැක්කහම සතුරු දුකටපත් වෙනවා. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාවා යථා යථා යත් ලභේත අත්තං තථා තථා තත්ත පරක්කමෙය්‍ය ජප්පේන මන්තේන මන්ත්‍ර ඉගෙන ගැනීමෙන් ඒවා ජප කිරීමෙන් පරිවර්තනයෙන් සුභාසා කතායෙන් සිය ප්‍රමාණයකට දෙන දාණය සිය සිය දිනාට දෙන දාණය දහස් දිනාට දෙන දාණය මේ වගේ යම්කිසි හොඳ වැඩක් කරන්න තියෙනවා නම් ඒ කියන්නේ මන්ත හදාරීම කියලා කියන්නේ ධර්මයේ හදාරීමෙන් දාණය සීලය ඒ වගේ දේවල් පුණ්‍ය කර්ම කිරීමෙන් ඔහුට යම්කිසි තැනක අර්ථයක් පේනවා නම් මෙන්න මේවා මට ප්‍රයෝජනයක් වෙනවා කරදරයක් වුණහම කියලා අන්න ඒ කුසල කර්ම කිරීම සඳහා ඔහු උත්සාහවන්ත වෙනවා. සච්චේ ප්‍රජානෙය්‍ය අලබ්බනෙය්‍යෝ මයාච අඤ්ඤේනවා ඒස අත්ථෝ. ඉතින් මටත් අන්‍යයන්ටත් මේ අර්ථය ලබන්න බැයි නම් අසෝචමානෝ අදිවාසයෙය්‍ය ඔහු ශෝක කරන්නේ නැතුව ඔහු ඉවසනවා කම්මං දල්ලං කිංති කරෝමි තිදානීති කර්මය දැඩි දැන් මම මොනව කරන්නද යම්කිසි මේ ජරා ධර්මයක් ව්‍යාධි ධර්මයක් ඒ කියන්නේ වයසට යෑමක් ලෙඩක් මරණයක් ක්ෂය වේගන යන දෙයක් නැසෙන දෙයක් වුණහම ඔහු හිතනවලු කම්මං දල්හං කිංති කරෝමි කර්මය දැඩි නම් මම මොනව කරන්නද ශෝක කරන්නේ නැතුව ඔහු ඉවසනවලු පින්වත් නාරතරුන් වහන්සේ මේ ධර්ම ක්‍රමය කිව්වහම මුණ්ඩ රජු අහනවා ස්වාමීනි මොකද්ද මේ ධර්ම ක්‍රමේ නම? ශෝක සල්හරණෝ නාම අයම් මහරජ ධම්ම පරයායෝති. මහරජ මේ ධර්ම ක්‍රමයට කියන්නේ ශෝක සල්හරණ කියලා. ශෝක හුල් උදුරන ධර්ම ක්‍රමය කියලා කියන්නේ. තග්ග බන්තේ ශෝක සල්හරණෝ තග්ග බන්තේ ශෝක සල්හරණෝ වහන්ස ඒකාන්තයෙන්ම මෙය ශෝක සල්හරණ නම් වේ වහන්ස ඒකාන්තයෙන්ම මෙය ශෝක සල්හරණ නම් වේ මේ ධර්ම කිමෝ ඉමං හි මේ භන්තේ ධම්මපරියායන් සුත්වා ශෝක සල්ලම් පහිනන්ති වහන්ස මේ ධර්ම ක්‍රමය අහලා මගේ ශෝක හුල ප්‍රහීන වුණා. එන් පසුව මුණ්ඩ රජු පියක කෝෂ ආරක්ෂක ඇමතියට අමතනවා. උන්කල කියනවා යහළු පියකය එහෙනම් බද්දා දේවියගේ සිරුර දවන්න ඇයට ස්තූපයක් කරන්න අද ඉඳලා අපි ස්නානය කරනවා විලවුන් ගල්වනවා බත් අනුභව කරනවා. කර්මාන්තවලත් යොදවනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩරාජ වර්ගයේ ශෝක සල්ලාහන සූත්‍රය. සාදු සාදු සාදු